ඊළඟට තුෂාරා සේනරත්න මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේ කිව්වා අර කරුණු තුන අර කරුණු 10යි සාන්දෘෂ්ටික ක්‍රමයයි අපන්නක ක්‍රමයයි කියන ඒ කරුණු තුන නිසා වෙන්නේ නැති නේද තිප් තික නිපාතයට අයිති වෙන්නේ මේ සූත්‍රය මේක තික නිපාතයට මම හිතන්නේ යොමු කරලා තියෙන මේකේ ලෝභ ද්වේෂ මෝහ කියන ප්‍රධාන කරුණු තුන ගැන විශේෂයෙන් කතා කරනවානේ ඒ නිසා වෙන්න ඕන සමහර විට අර කරුණු තුන ගැන හිතලාද දන්නේ නැහැ ඉතින් අර විදිහටත් කර්ම තුනක් තියෙනවා හැබැයි ඒ කාරණා තුන මේකේ අර මූලික වශයෙන් උගා මතු කරලා දක්වන්න පහසු නැහැ හැබැයි ඉතින් දැන් මේ සංගීතීකාරක භික්ෂුන් වහන්සේලා මේවා පිළිබඳ හොඳ සූක්ෂම අධ්‍යයනයක් කරලානේ මේවා වෙන් කරන්නේ. සමහර විට ඒ කර්මතුන නිසා වෙන්නත් පුළුවන්. අනික් පැත්තෙන් ගත්තන් පස්සේ ලෝභ ද්වේෂ මෝහ කියන කාරණා තුන. ඒකේම අනික් පැත්තනේ අලෝභ දෝස මෝහ කියන්නේ. ඒ කර්ම ගත්තත් ඒක මේ තික නිපාතයට ඇතුළත්. ඇහෙනවද පුතුමියට? දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. Uh, දැන් මේවා මේ සංග්‍රහ කරපු භික්ෂුන් වහන්සේලා ඊටාම සූක්ෂම විදිහට මේවා ගැන අධ්‍යයනය කරලානේ මේ බෙදීම් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමේ කිව්වා වගේ ඒ කර්ම තුන පාදක කරගෙන වෙන්නට පුළුවන් මේක තික නිපාතයට යොමු කරලා තියෙන. එහෙම නැතිනම් මෙහි ප්‍රධාන වශයෙන් කියවෙනවානේ මේ ලෝභ ද්වේෂ මෝහ කියන කර්ම තුන. එතකොට ඒකෙම අනිත් පැත්ත අලෝභ දෝස මෝහ කියන්නේ. ඉතින් ඒ නිසා ඒ කර්ම තුන නිසා වෙන්නත් පුළුවන් මේක තික නිපාතයට යොමු කරලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා අහන්නත් හදලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර කරුණ තුන කිව්වහම මම හිතුවා ඒ ඒ නිසා වෙන්නත් ඇති කියලා. වෙන්න පුළුවන්. ඔව්. ඊපස්සේ අහපු එක හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. තරස්සයි.